ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ආශිර්වාද දෙලා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චයා උපාදානන්ති इति පුත්තේන සතාං ආනන්ද අත්ති තිස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාඩය අත් වශයෙන් ඊයේ ධර්මදේශනාවට මාතෘකා පාඩේ වශයෙන් ඉදිරිපත් කරගත්තා නමුත් ඒ සඳහන් වෙන විදිහට උපාදාන පුරුක නැත්නම් උපාදාන කියන පර්වය ගෙවම් කරගෙන ඉදිරියට තෘෂ්ණාව කියන තැනට අපිට සම්පූර්ණ වශයෙන්ම ඊයේ දවසේ ය아가න්න බැරි වෙච්ච නිසා ඒ පාඩේම නැවත පුනරුච්චාරණයකට යෙදුනා ඒකෙන් සඳහන් වෙන්නේ සරුවච්චන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා ආනන්ද මේසා වූ මේ උපාදානයට අදාළ හේතුවක් තියනවාදයි යම් කිසි කෙනෙක් ආණ්ඩ යෙදුනොත් ඒකට ඔව් කියලා කියන්නේ කියලා ආස්තිකත්වයෙන් උත්තර දෙන්නේ කියලා. ඊට පස්සේ දරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා කිම්පච්චා උපාදානති ඉති ඉති චේවදෙය්‍ය තණ්හාපච්චා උපාදානಂತಿ ඉච්ඡස්ස වචනියා. ඉතින් ඒක ඒ ආස්තික උත්තරය අනුව උනන්දු වෙච්ච කෙනෙක් අහනවා නම් මේ උපාදානය කුමක් ප්‍රත්‍ය කරගෙන ඇත්තේදයි මෙවැනි ප්‍රශ්නයක් නැගොත් තෘෂ්ණාව උපාදාන කරගෙනයි තෘෂ්ණා ප්‍රත්‍ය කරගෙනයි උපාදානය ඇති වෙන්නේ කියලා මේක තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ නැත්තම් ප්‍රතිවචනය කියන එකයි සරුවචනාංශගේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ උගන්වන පාඩම. ඉතින් මේක අපි ඊයේත් මතක් කරගත්ත විදිහට ඒ පටිච්චසමුපාදයේ පිළිබඳ ද්වාදශාකාරයට විවෘත වෙච්ච මේ වගේ පිරිස් බොහෝ දෙනා දන්න කාරණාවක් තෘෂ්ණාව තමයි ලාවට අල්ලගන්න එක උපාදානය තමයි දැඩි කොට අල්ලගන්නේ. තෘෂ්ණාව මල්ලි නම් උපාදානේ අයියා වගේ දැඩි කොට අල්ලා ගැනීමක් කරනවා. ඉතින් මේ දැඩි කොට අල්ලාගත්ත දේ තමයි භවය නිර්ණය කරන්නේ, භවය තීරණය කරන්නේ, භවය විනිශ්චය කරන්නේ. නමුත් ඒ දැඩි කොට අල්ලා ගැනීමට හේතු වෙන තෘෂ්ණාව බොහොම සජීවී කෘත්‍යයක්, බොහොම සජීවී භූමිකාවක් එහිලා රඟපානවා. ඒක නිකන් නිදර්ශනයකට කිව්වොත් අපි බොරුව කියන එක අපි දන්නවා අපාගාමි අකුසල කර්මයක් කියලා. නමුත් අතිශෝක්තිය බොරුවගේ මල්ලි බව හුඟ දෙන්නේ දන්නේ අතිශෝක්තියට ගිහිල්ලා කියාන කියාන යනකොට පුංචි බොරුවක් විශාල වචන ගහනකින් කිව්වහම අර මනුස්සයා 100 200ක් කනවා. කෑවට පස්සේ බොරුවකින් කරනවට වැඩි අපරාධයක් අතිශෝක්තියෙන් සිද්ධ වෙනවා. ඒක නිසා එදිනදා කතාවේදී සම්පප්පලාපවල කිසිම කෙනෙක් කවදාකවත් දන්නේ ඇත්ත ඇති හැටියෙන් කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම අතිශෝක්තියට දානවා. අතිශෝක්තිය දැම්මේ නැත්නම් අහන්න දෙයක්වත් නැහැ ඇත්තටම කියනවා නම්. ওই පත්තරේ තියෙන දේවල් මොනවක්වත් කියන්න දෙයක් නැහැ. අර මිනිසුන්ගේ ආලවට්ටමයි අර මිනිසුන්ගේ පලිප්පුවයි විතරයි තියෙන්නේ ඔකේ. විද්‍ය වෙච්ච තැන කියලා බැලුවොත් මොකුත් නැහැ. ඉතින් අතිශෝක්තිය විකුණනවා. නමුත් බොරුව කියලා නෙවෙයි විකුණන්නේ බොරුවගේ මල්ලි. නමුත් බොරුවකින් සිදුනට වැඩි අපරාධයක් වටවලල් යෑමෙන් සිද්ධ කරනවා. ඒ වගේ තමයි මේ උපාදාන සහ තෘෂ්ණා කියන දෙකේ මේ තණ්හාව තමයි මේ මුළු ජීවිතේම අපි ගෙනියන්න අපි උනන්දු කරවන දේ. අපිව ඔද ගන්නවන දේ. අපිව තල්ලු කරන දේ. ඒ නිසා තණ්හාව නැති මේ ජීවිතේ උම්මලකට නැති මාළුවක් වගේ. කස ගැස්මක් නැහැ නිකන් ඔහෙ කනවට කන්න පුළුවන් ආහාර පිදුරු කනවා ඉතින් ඒ නිසා හැම වෙලාවෙදී මේකට තණ්හා පොඩ්ඩක් මුසු කරගත්තාම අරකේ රස මුසුවක් තියෙනවා අජිනමොටෝ දැම්මා වගේ ඒ රස කටගැස්මක් එනවා. ඉතින් ඒ නිසා හැම තැනකදීම මේ තෘෂ්ණා මුසු කර ගැනීම පොහසත් පොහසත් ඇත්ත පුළු පුළුවන් තරම් කරගන්නවා. බැරි ඇත්තෝ ඉතින් ඒවට මේ ප්‍රතිනිධි හොයාගෙන උපක්‍රම මාර්ගයෙන් තමයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ තෘෂ්ණාව පාදානේ භාවය ඇති කරාට තෘෂ්ණාව තමයි දුකට හේතු වශයෙන් සර්වඥාන්සේ දෙවෙනි සත්‍ය විදියට පෙන්ලා තියෙන්නේ දුක දුකට හේතුව කියන තැන තනි පිඩු කරලා ඒකකයක් වශයෙන් පෙන්වන්නේ තෘෂ්ණාව. ඉතින් ඒක නිසා මේ තෘෂ්ණාව කියන එක සංසාරය පිළිබඳව බය ඒ වගේම ධර්මයේ පිළිබඳව යම් ඥානයක් ඇති කෙනෙක් හැම වෙලාවෙදීම ප්‍රධාන වැඩිකාරය විදිහට නම් කරන්නේ. මේ නඩුවේ ප්‍රධාන විත්තිකාරය තෘෂ්ණා විදිහට නම් කරන්නේ. ඒක නිසා මේ තෘෂ්ණා පිළිබඳව තියෙන්නේ අපුලක්. තෘෂ්ණාව කියන එක නැති කළ යුතු විනාශ කළ යුතු දුරු කළ යුතු ධර්මයක් විදිහටයි බෞද්ධයා බොහෝ විට සලකන්නේ. නමුත් සරුවචන් වහන්සේ බොහෝම ප්‍රායෝගිකව පෙන්ලා දෙනවා මේ තෘෂ්ණාව පිළිබඳ හොඳ දැනුමකින්තරෝ තෘෂ්ණාව දුරු කරන්න බෑ. ඒ නිසා තෘෂ්ණාව පිළිබඳව නරක අදහසෙන් අපුලෙන් එහෙම නැත්නම් ඒක එකට द्वේෂයෙන් තරහෙන් කදාක තෘෂ්ණාව දුරු කරන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඇත්ත වශයෙන්ම ඒ තෘෂ්ණාව දුරු කිරීම මාර්ගයෙන් දුක දුරු කිරීමට යට සෑහෙන වෙලාවක් ගන්න වෙනවා තෘෂ්ණාව කෙනෙක් අඳුර ගන්න. සතුරු අඳුන ගැනීමකින් තොරව සතුරට පහර දෙන්නේ හැම මෝඩ යුද උපක්‍රමයක්. හොඳ යුද ශිල්පයේදී ගොඩාක් වෙලා ගන්න සතුර ප්‍රමාණ කරන්න. සතුර ප්‍රමාණ කරන්නේ නැතුව යෑම ඊළඟට කෑමක්. ඒ නිසා ඒ රහසතු සේවය සතුර ප්‍රමාණ කරන එක අත්‍යවශ්‍යයි. ඉතින් මේ කාත්ත කිලමතාණියෝගය කියලා කියන්නේ එන්නේ පාඩම දන්නේ නැති කට්ටිය මේ ආත්මයේ ක්‍රමතියකටපත් කිරීමෙන් තෘෂ්ණාව දුරිම දුරු කිරීමෙන් උත්තරය හොයනවා. හොයන්න බෑ. දෙක තමයි කාමසුකල්ලිකාණියෝගේ තෘෂ්ණාව හදාරන මට්ටම ඉක්මවලා තෘෂ්ණාව රසාස්වාද කරන මට්ටමට ගිය ගමන් ඒත් අහු වෙනවා. ඒ නිසා මේ තෘෂ්ණාව සම්බන්ධව වැරදි ක්‍රම දෙකක් තියෙනවා. ගොඩින්ම තෘෂ්ණාව දුරවන් කරලා ඒකට වෛර කරලා අත්ති කිලමතාණ යෝගයේ කියන ආත්මීය ක්‍රමතේකටපත් කිරීම ක්ලාන්ත බවටපත් කිරීම වද දීම දෙවෙනි එක තමයි ඕනට වැඩි තෘෂ්ණාව අල්ලබදාගෙන කාමය කාමසුඛේ එළී ගැනීම ඒකෙමත් කරන්න බෑ ඒ නිසා අපිට තෘෂ්ණාව යම් ප්‍රමාණයක් හදාරයි හදාරීම සාමාන්‍ය බෞද්ධයෙකුට වඩා භාවනා කරන යෝගාවචරයෙකුට බොහොම අදාළයි බොහොම ආසන්නයි ඒක නිසා පසුගිය දවස් ටිකේ අපි නිසන් වනේ රිට්‍රීට් කරනකොට නිබ්බේධික සූත්‍රය කියලා බොහොම වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තා. ඒ සූත්‍රය ශරුවචන් වහන්සේගේ දේශනාවල අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සඳහන් වෙනවා. ඒකෙදී ශරුවචන් වහන්සේ නිබ්බේධික කියන එක අදහස් කරන්නේ නිර්වේදේ කියන එක නැත්නම් නිවන නැත්නම් යථාභෝධය කියන එකයි. ඒ සඳහා මාත්‍රිකා හයක් යෝජනා කරනවා නිවන කැමැති අය මනාකොට උගත යුතු දත යුතු හදෑරිය යුතු පරිචය ලබා ගත යුතු වශීභාවය ලබා ගත යුතු මාතෘකාය ඉස්ලාම් සඳහන් වෙන්නේ කාමයේ මේ තුන්ස්නාවටම කියන්නම තමයි කාමය ලෝභය ආසාව රුචිය දෙමෙතියලුම සමාන වචන ඒ නිසා කාමයෙන් කාමයේ කියලා කියන්නේ දුක ඇති කරන හේතුව දුක ඇති කරන හේතුවෙන් ගැලවෙන්න දුක පිළිබඳව හොඳ අවබෝධයක් අවශ්‍යයි ඒ නිසා කාමාභික්ක වේදිතප්පා කියලා තමයි ඒක පටන් ගන්න මහණෙනි මේ කාමයේ කියන එක දත යුත්තක්. ඒක දුරු කරන්න ඉස්සලා ඒක පිළිබඳ හැදෑරීමක් අවශ්‍යයි. අපි සාමාන්‍ය ජීවිතයක් ගත්තොත් ඒ කියන්නේ පුහුණුවක් නැති පෙර උපදේශ නොලබපු පෘථග්ජන ජීවිතයක් ගත්තොත් ඒක කාම මිත්‍යාචාරයේ විදිහට ආචාර ධර්ම විදිහට සමාජ මට්ටමේ බලපාලා සමාජ ප්‍රඥා ඇති කරනවා. යම් කෙනෙක් සීල ශික්ෂාව ගරු කරලා සීලයේ සමාදන් වෙලා ඒක කාම මිත්‍යාචාරය හැදිච්ච මිනිසෙකුට ගැලපෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තොත් එයාට කාය වචන හික්මීම මට්ටමේ වීතික්කම මට්ටමේ කියන කාම මිත්‍යාචාරයෙන් ගොඩේන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එහෙම මිනිසෙක් ඒ සමාජයට සාන්තියක් පාඩපත් වෙනවා. සමාජයට ආරක්ෂාවක් ලබා දෙන්න පාඩපත් වෙනවා. නමුත් ඒ පුද්ගලයාට කාම ඡන්දය තාමත් තියෙනවා. ඒ පුද්ගලයා කම මිත්‍යාචාරයට නොපෙළඹුණාට විවේක ස්ථානයකට ගිහාම Tamanට හිතා ගන්න බැරි තරම් Tamanට නොතරම් වෙන තරමට මායින් කර ගන්න බැරි තරමට කාම ඡන්දේ ඉඳී තියෙනවා. ඉතින් කාම මිත්‍යාචාරයේ බාහිරේ ක්‍රියාත්මකයි දෙවෙනෙකුට දකින්න පුළුවන්. ඉක්මනට හෝ ටික කාලෙකින්. තම කාම කාම ඡන්දය දෙවෙනෙකුට දකින්න බෑ. හැබැයි ඒ පුද්ගලයා බණ අහලා පුරුදු කෙනෙක් නම් Tamanda දැක ගන්න පුළුවන්. මගේ හිත දැන් ආතුර වෙලා තියෙන්නේ කාම මිත්‍යාචාර වලින්නේ ආචාර මට්ටමට උල්ලංඝනය වෙලා නැහැ. විතික්‍රමණය වෙලා නැහැ. නමුත් මගේ ස්කන්ධ මගේ විඤ්ඤාමේ පැවැත්ම තුල නැත්නම් මේ විඥාන ස්රෝතය තුල දැන් වැඩියෙන්ම වැඩ කරන කාමච්ඡන්දය කියලා තේරෙනවා. එතකොට ඒක අකුසල් වලට අපි කියන්නේ පරිඋත්ථාන අකුසල් කියලා. නැගී හිටලා තියෙනව නව ක්‍රියාත්මක වෙලා නැහැ. නැගීట్లా ක්‍රියාත්මක වෙන තැන තමයි කාම මිත්‍යාචාරය කියන්නේ. නැගීట్లా ක්‍රියාත්මක නොවන තැන තමයි කාම ඡන්දය කියන්නේ. ඉතින් මේ කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා නැත්නම් සීල ශික්ෂාව සමාදන් වෙලා යම් කිසි කෙනෙක් අනුපූර්ව ක්‍රමයට සමාධි ශික්ෂාවට ගියාම ඉස්සෙල්ලාම හැප්පෙන්නේ කාමච්ඡන්දේ. හැප්පුණාට පස්සේ මේ පුද්ගලයා එතන සෑහෙන පසුබෑමකට ලැජ්ජිත තත්වයකටපත් වෙනවා. කොච්චර කාම මිත්‍යාචාරයෙන් වැළකුණත් කාම ඡන්දේ කිසිම විලිලැජ්ජාවක් නැතුව අර හිතේ නිසිසේ සැරිසරනවා. ඊට පස්සේ මේ පුද්ගලයා උපක්‍රම වලින් ප්‍රයෝග වලින් නැත්තම් කියනවා සමත භාවනාවකින් සමත උපක්‍රමයකින් කාම ඡන්දය යටපත් කරයි කියලා කියනවා. తాවකාලිකව හරි ඊට පස්සේ කාමරාග අනුසය යට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කාමරාග අනුසය ක්‍රියාත්මක වෙන බව වෙන්කොට දැනගන්න පුළුවන් වෙන්නේ කාම ඡන්දයෙන් දුරවන් වෙච්ච කාම ඡන්දේ කියන තිරේ අයින් කරගත්ත කෙනාට තමයි ඒ කාමරාග අනුසය දක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කාමරාග අනුසය බැලූ බැල්මට ඒ සමාජ උද්ඝෝෂණ ඇති කරන්නේ නැහැ, උල්ලංඝන ඇති කරන්නේ නැහැ, සමාජ නීති පද්ධති කඩන්නේ නැහැ. විචක්‍රමණි වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සමහර විටක ඒ කාම රාග අනුසය තියෙන කෙනාට මේ කාමච්ඡන්දේ වගේ Taman තුල කාම රාග අනුසය තියෙනවා මේක කාමයේ කියලා තේරුම් ගන්නත් බැරි වෙන්න ඉඩ තියෙනවා. කාම රාග අනුසය වැඩ කරන්නේ වංචනික ස්වරූපයෙන්. ෂට ස්වරූපයෙන්, මායාකාරී ස්වරූපයෙන්. ඒක සමහර ද්වේෂයක් විදිහට පේන්නත් ඉඩ තියෙනවා. ඒනත් එක මෝහයක් විදිහට වැඩ කරන්නත් ඉඩ තියෙනවා. ඒකට ප්‍රඥාවක් විදිහට වැඩ කරන්නත් ඉඩ තියෙනවා. ඒ පුද්ගලයා සමහර විටක ඒ කාමරාග අනුසයම මේ මේ විදිහට පටලවා ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා යම් කෙනෙක් එවැනි බලමුළු තුනකින් අපිට පහර දෙන මේ සතුරා කාම ඡන්ද මට්ටමින් නැතර කරගත්තොත් ඇති නැත්නම් කාම මිත්‍යාචාර මට්ටමින් නැතර කරගත්තොත් ඇති කියලා කියන්නේ ওই සරුවචන්හන්සේ පහළ වෙන්නේ ඉස්සර ඉන්දියාවේ තිබුණ තත්ත්වයට ගෙනියන්න හදන. සරුවචනාංශේ මේක මට්ටම් තුනකින් පෙන්නනවා. වීතිකම් මට්ටම, පරිඋත්ථාන මට්ටම, අනුසේ මට්ටම කියලා. ඒ නිසා කෙනෙක් අඩු ගානේ අසුවිරු ඥානයක්වත් තියෙන්න ඕනේ. ඔය කාමයේ කියන එක ඔය හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. නිකන් අයිස් කැලක් වතුර දාපම වතුර උඩ එන කැලකුත් තියෙනවා අයිස් වල. උත් වැඩි හරිය තියෙන යට. අර උඩ වෙන උඩ තියෙන අයිස් කැලල 10න් එකයි කියලායි අපිට භෞතික විද්‍යාව උගන්වන්නේ. යඩ තියෙන 10න් 9 තියෙන උඩුකර තරපම නිසා තමයි උඩ තියෙන 10න් එක නිතරම පාවෙන්නේ. ඒක ඇල්ල කඩලා දැම්මොත් ඉතුරු ප්‍රමාණයෙන් 10න් එකක් ආයුස්සනවා. ඒ නිසා යට කොච්චර කැඩුවත් තියෙන යම් ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් 10 එකක් ඔලු උස්සලා තියෙනවා 10න් 9ක් යට තියෙනවා. ඉතින් මේ 10න් එක වගේ තමයි කාමීත්‍යචාරය. ඒක අයින් කරුවට ඒක මැකුවට යට තියෙනක කොච්චර හරි උඩුකර තරපමක් මාර්ගයේ ඇති කරනවා. ඒ නිසා සමාජ විද්‍යාඥයා පරිඋත්තාන කෙලස් ගැන කතා කරන්නේ. එයා කතා කරන්නේ කාමීත්‍යාචාර ගැන විතරයි. ඔය හිතනවා එකෙන් කරන්න පුළුවන් කියලා සමාජයේ වෙනසක් අදාවත් කරන්න බෑ. මොකද ඒක අයින් කරන්න අයින් කරන්න යටින් උඩට උඩුකුරු තරපම මාර්ගේ ඒ හිසෝසෝන. නමුත් ඒකේ අනිත් පැත්තේ ප්‍රකාශයක් කරනවා නම් කාම මිත්‍යාචාරය පිළිබඳ දැනගෙන කාම මිත්‍යාචාරය කියන එක කීකරු කරගන්නේ නැතුව කවදාකවත් අර වතුර යට තියෙන කාමේ දැක ගන්නත් බෑ. එනිසා ඒකේ කරුකල යුතුයි. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ ඒක මුළු සටනේ 10න් එකයි. නමුත් කාම ලෝකේ ජීවත් වෙන අපි දන්නවා මේ 10න් එක ආණ්ඩු මට්ටු කරගන්න අපිට කොච්චර අමාරුද කියලා. කොච්චරක් නම් මේ කාමයේ අපිට වට කරලා පහර දෙනවද? ඒක කවදා හරි තේරෙන්නේ ඒ කාමයට කඹරනකන් නෙවෙයි. කාමයට පහඳින කන් නෙවෙයි. කාමයේ හොයාගෙන යන කන් නෙවෙයි. කවදා හෝ ඒ කාමයේ තියෙන ආධිනව දැකලා අයින් කරන්න හදපු දවසේ තීරණ පටන් ගන්නවා එළවෙලව පහර දෙන හැටි. ඒක පුදුමාකාර විදිහට මේ පහර දෙන්න පටන් ගත්තාම සියදිවිනසා ගන්න පෙළඹුණාට බය වෙන්න එපා. යම් කෙනෙක් දැඩිව ඒ කාම ඡන්දය අයින් කිරීම සඳහා කටයුතු කරනකොට ඒක පහර දෙන හැටි දකිනකොට Tamanට ඇති වෙන ඉච්ඡා බංගත්තය Tamanට ඇති වෙන ඒ තරම් නොවන කෙලෙස් කඳ දිහා බලනකොට ඒක සාධාරණයි ඔය කොච්චර ගැටුවක්වත් නම් මේක නැති කරන්න බෑ කියලා හිතන එක බව සාධාරණයි සර්වචනසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සමස්ත මානව වර්ගයාම හිටියොත් නොතන කවදාකවත් මේ කාමේ නැති කරන්න බෑ ඒක නැති කරන්න නම් අපෙන් manussත්වෙන් ඉක්මවෙච්ච ਸਰබලධාරි දෙයයන් ආංශය තමයි ඒක කරන්න තියෙන්නේ. අපිට තියෙන්නේ ඔය කාමීත්‍යාචාරයේ දෙයයන්ට අහු වෙන්නේ නැති වෙන්න බේරිලා කටයුතු කරනව ඇර කරන්න බෑ කියලා. නමුත් ਸਰවචන් ආංශේ ඇත්තටම ਸਰවචන් වෙන්නත් ඉස්සර වෙලා ඒ සිද්ධාර්ථ තාපසව කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව මේක පිළිබඳව සෑහෙන හැදෑරීමක් කරා කරලා ඒ ටික තමයි ඔය බණ කියනවායි කියලා සූත්‍ර දේශනා කරනවායි කියලා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒකේ තියෙනවා මුළු ලෝකෙම තියෙනට වැඩිය මේ කාමයේ පිළිබඳ දැනුම. ඒක නිසා යම් කිසි කෙනෙක් ත්‍රිපිටකය කියවනවා නම් ඔය මොන්නම තැනකටවත් තියෙනට වැඩිය හිතන්නේ නම් මේකේ කාමයේ ගැන වචනේව සඳහන් වෙලා නැතුව ඒක කාමයේ නැති කරන්නම සමීකරණ ටිකක් ඇති කියලා. ඇත්තටම තියෙන්නේ කාමයේ තියෙන සම්පූර්ණ අලගිය මුලගිය ව්‍යංගන ව්‍යංජන අනුව්‍යංජන ප්‍රත්‍යය තීරම විස්තර කරලා තියෙනවා. ඒක හොඳනම පෙන්නනවා මේ නිබ්බේධික සූත්‍රයේ කාමාභික්ක වේදිතබ්බා කාමානං නිදාන සම්භව වේදිතබ්බෝ. කාමයාගේ හටගන්ම දත යුතුයි. සම්භවේ දත යුතුයි. කාමාන වේමත්තතාව වේදිතබ්බෝ. කාමයේ මොන මොන ආකාරයෙන් විවිධාංගීකරණයෙන් අපිට පහර දෙනවද කියලා අපි දැනගන්න ඕන. කාමයාගේ විපාක දැනගන්න ඕන. නිරෝධය දක්වන්න ඕන. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දක්වන්න ඕන. ඒක නිසා ඒ කාමයේ පිළිබඳ හැදෑරීම අනිවාර්ය වෙනවා කාමයේ මුලින් උපුටා ගැනීමට. අනේ ඒ විදිහට බලනකොට සර්වචනංශය සඳහන් කරන්නේ කාමයේ කියලා මේ චක්කු විඤ්ඤය රූප සෝත විඤ්ඤය සද්ද, ගාහන විඤ්ඤය ගන්ධ, ජීවහ විඤ්ඤය රස, කායප කාය විඤ්ඤය පොට්ටබ්බ කියන මේ අය තමයි කාම ගුණ වශයෙන් සඳහන් කරන්නේ. ඒකල ਸਰවඥාන්සේ සඳහන් කරනවා පෘථග්ජන ලෝකයා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එකට කාමයේ කියලා සඳහන් කරාට ආර්ය විනේය වට කියන්නේ කාම ගුණ කියන්නේ කාමයේ ඇති කිරීමට හේතු වෙන ගොරෝසු දේවල් මිස මෙවුවා නෙවෙයි කාමයේ කියන්නේ. ඒ නිසා ආර්ය විනයේ සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියලා හරුවචනාංශයේ අර්ථ නිරූපණයක් දෙනවා. Tamange සංකල්ප වලට තියෙන රාගයමයි කාමයේ කියලා කියන්නේ බාහිර එකක් නෙවෙයි. ඒ නිසා ඒ නිබ්බේධික සූත්‍රයේ බොහෝම ලස්සන ගාතාවක් සඳහන් වෙලා තිනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මහණි මිනිස්සෙකුට පුරුෂයෙකුට කාම වෙන්නේ තමන්ගේම සංකල්ප. නැත්තම් තමන්ගේ රුචර්ජකම්. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. ලෝකයේ තියෙන විචිත්‍ර රූපවත්. ලෝකයේ තියෙන විචිත්‍ර ශබ්දවත්. ලෝකයේ තියෙන විචිත්‍ර ගඳවත්, රසවත්, පහසවත් නෙවෙයි කාම වෙන්නේ. කාම වෙන්නේ තමන්ගේම තියෙන රුචර්ජකම්. පුරුෂයන් කප්පරාගෝ පුරුෂස්ස කාම නැවතත් ඒකම පුනරුච්චාරණය කරනවා පුරුෂයෙකුට මිනිසෙකුට කාම වෙන්නේ තමන්ගේම රුචි අරුචිකම් ටික. තමන්ගේම ඇදහිල්ල. තමන්ම බාහිරගත සංකල්ප. තිත්තේව චිත්‍රානි තත්තේව ලෝකේ. ওই ලෝකයේ තියෙන විචිත්‍ර ගතිය හැම තිබිච්චාවයි. අතෙත්ත දීරෝ විනේති ඡන්දා. දීර පුරුෂයා මෝඩයානම් පිටි ලෝකේ තියෙන කාමේ නැතිකරන්න මේ ගෑනු ළමයින්ට දිග ගවුම් අඳින්න හදනවා. එහෙම නැත්නම් කාම රූප නැති කරන්න හදනවා. එහෙම නැත්නම් ඒ බාහිර ලෝකෙ මට්ටම් කරන්න හදනවා. ඒක මෝඩයාගේ වැඩක්. ධීර පුරුෂයා කියන්නේ අතිත්ත ධීරෝ විනේති චන්දන් තමන්ගේ කාම ඡන්දේ නැති කරන්න උත්සාහ කරනවා. එතකොට ලෝකේ කොච්චර කාම කෝප දේවල් තිබුණත් කාම කෝප දේවල් තිබුණත් ඒ පුද්ගලයා කිපෙන්නේ නැහැ. එමන්ස කෝපේ වෙන්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ විසඳෙන්නේ. මොකද මේ කාමයේ මට්ටම් තුනේ ඔය කාම මිත්‍යාචාරය කියන ගොරෝසු ටික විතරයි ওই බාහිර වස්තුත් එක්ක ගැටුම තියෙන්නේ. කාම ඡන්දයට හෝ කාම රාග අනුසයට තමන්ගේම සංකල්ප ටිකක් තියෙනවා. ඒක නිසා තමන් යම් කිසි වෙලාවක කාම ගුණයන් නැති තැනකට ගියාම බොහෝම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ තියෙනවා. අරීසෝක් ඕනකෙනුට පේනවා බොහෝම හැදිච්ච කෙනෙක් කියලා. ඉතින් යම් දවසක ඒ කාම ගුණයන් තියෙන තැනකට ගිය ගමන් තරම් නොවන විදිහට අර සීමාවල් මරියාදාවල් කඩාගෙන ගිහිල්ලා කාම භෝගී වෙන්න ඉඩ තියෙනවා. කාම අපරාධ වලට පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ බාහිර ලෝකයේ විචිත්‍රත්වේ නැති කරන්න හදන මේ සුචරිතවාදීන්ගේ කාමයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ උපහාසාත්මකව hina වෙනවත් නෙවෙයි නොවෙන්නෙත් නොවේ. උන්වහන්සේ මොළයේදී කට්ටියට සඳහන් කරලා තියෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මිනිස්සුන්ට කාමයේ වෙන්නේ Tamangeම සංකල්ප. එහෙමනම් සම්මිච්ඡා දිට්ඨියක ඉන්න කෙනාට තියෙන මිච්ඡා සංකල්ප ටිකක් තියෙනවානේ. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියලා ඒ සංකල්ප වල වෙනසක්, හැබෑ වෙනසක්. ඇති වෙන ස්ථිර වෙනසක්. ඇති නොවන තාකල් ඒ පුද්ගලයා තුළ බාහිරේ එයා කාමභෝගී පුද්ගලයේද නැද්ද කියන එක නිකන් අර බෝධිලිමා පරිසරයට අනුව පාට වෙනස් කර ගන්නවා වගේ වැඩක් විතරයි. ඇත්ත වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා සරුවචන් වහන්සේ මේ කාමයේ පිළිබඳව දත යුතුයි, ඉගෙනගත යුතුයි, ඔය හිතන විදිහට බාහිරේ දේවල් වෙනස් කරලා ඇති කරගන්න එක ස්ථිර වෙනසක් ඇති කරන්නේ නමුත් නැවතත් අවධාරණය කියන්න ඕනේ. ඒ පරිසර බාහිරේ තියෙන සාධක කරුණු වෙනස් නොකර එතනම ඉඳගෙන සටන පටන් ගන්නත් බෑ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ කාමයේ පිළිමද යම් හැදෑරීමක් කරන්න ඕන අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා සරුවචන් වහන්සේම ඒ නියෝජිත මේ මේ රෙකමෙන්ඩේෂන් එකක් දෙනවා, රෙකමදාරුවක් දෙනවා. වැඩි පටන් අරගන්න කාමයේ වස්තුන්ගෙන් වෙන්වෙච්ච ශූන්‍යාකාරයකට යන්න නැත්නම් ගහක් මුලට යන්න නැත්නම් රුක්ක මුලයකට යන්න කියලා. එහෙම නොගිහින් කාම දනවන කාම ලෝකවල පුරවරවල ඉඳගෙන පුරංගනාවන් පුරවැසියන් එක්ක කවදාකවත් මේ පරිශ්‍රණය කරන්න බෑ. මොකද ඒක කෙනෙකුගේ సంతානිය ඇතුළට බැහැගත් දෙයක් නිසා. ඒ නිසා ඒ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාගාරගත වෙලා එයා භෞතික වශයෙන් කාම මිත්‍යාචාරය නැත්නම් සීල්පද කැඩීම නොවන ශික්ෂණයක් හිතට ගන්න. අදිෂ්ඨානයක් විතර ගන්නවා මම මේ විශාල වශයෙන් වෙන පරිසරයට හානි කරන අනුන්ගේ මානසිකත්වයේ කෙලෙසන වර්තමානයත් කෙලෙසන අනාගතයත් කෙලෙසන ඒ කාම මිත්‍යාචාරයෙන් වෙනවා වෙනුණාට පස්සේ ඒ පුද්ගලයා බණ භාවනාවකට බැලමුණාට පස්සේ අර කාම රාගය කාම මිත්‍යාචාරයෙන් දුරවන් වෙච්ච කාම රාගය ව්‍යාග්‍ර දේනුවක් වගේ තර්ජනය කරගෙන ගොරෝ ගොරෝ පයින්ට පටන් කරගන්නවා කාම ලෝකේ ඉන්න කෙනාට වඩා. ඉතින් ඒක නිසා මේක හරි ලස්සන නිරීක්ෂණය කළ යුතු දත යුතු කාරණාවක්. ධම්මසංගණි ප්‍රකරණේ මෙහෙම සඳහන් කරලා තියෙනවා කාම ලෝකේ ජීවත් වෙන මිනිසයාට කාම ලෝකේ ජීවත් වෙන කෙනාට සංසාරේ ප්‍රධාන වශයෙන් බැඳෙන්නේ තණ්හාව නිසා. ගීගේ අතහරපයක් කරන සංසාරයට බැඳෙන්නේ ද්වේෂය නිසා. එහට ඊට පස්සේ තණ්හා වෙන්නේ නැහැ. මොකද තණ්හාව අකාමකා දාලා තියෙන. ඊට පස්සේ කාම ඡන්දේ මතුවෙනකොට එන කාම ඡන්දේටත් ද්වේෂය ඇති කරනවා. ව්‍යාපාදයටත් ද්වේෂය ඇති කරනවා. ඒ නිසා පැවිද්දන් අතර නඩු තියෙනවා මිසක් ප්‍රේම සම්බන්ධයක් නැහැ. පැවිදි වෙච්ච ගමන් රණ්ඩු තමයි තියෙන්නේ. පේන්නේ ඔය සිවුර ඇතුලේ තියෙන දෙල්ලන් ටික. ඇතුලේ වැඩිම කාකොට වෙනවා. ඒ වගේම තමයි නිකමට යන්න උපාසිකාරාමයකට ලෝකේ කවදාකවත් නැති ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන දැක්කත් ඇයි. ඔය ගී කාම ලෝකේ ඉන්න උපාසකම්මලාගේ එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් තියෙන්නේ කාමී. ඒක කවුරුත් දන්න දෙයක්. නමුත් යම් කෙනෙකුට සීලක පිළිහිටලා කාම මිත්‍යාචාරයේ යම් ප්‍රමාණයකට පාලනය කරගත්ත ගමන් අර නපුරයි සෝසෝන. ද්වේෂයි හිසෝතෝනවා. ඒ මිනිස්යාටත් ඒක තේරුම් ගන්න බෑ. ජන විඥාණයට බහුතර ජනතාවට තේරුම් ගන්නත් බෑ. මේ මොකද වුනේ කියලා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි හිතමු මෙහෙම යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන නිකන් කැලේට රිංගගත්ත විතරක් නෙමෙයි කාමීත්‍යාචාරය නැති කරන කැලේ රිංගුවා විතරක් නෙවෙයි ඉහිල බණක් භාවනාව පටන් ගත්තයි කියලා. එතෙන් අපි මේ රිට්‍රීට් එකේ මුලදී අපි තේමා වශයෙන් තියාගත්ත විදිහට සතිය පිටවන්න පටන් ගත්තයි කියලා. සතිය පිහිටුන මොනවද Tamanට දකින්න හම්බෙන්නේ? හැම තැනම නුරුස්නා ගතිය දකින්න හම්බෙන්නේ. හැම තැනම Taman කෙරේ ද්වේෂය පහළ වෙන්න පටන් ගන්න නැද්ද කි මට ඒක තැනක ඉන්නවත් බෑනේ. ඉඳගත් එක මම නිින්ද යනවනේ. සක්මන් කරනකොට වැනෙන්න පටන් ගන්නවනේ. নানা ආකාර විදියට තමන් පිළිබඳ සුවං විචයන පටන් ගන්නවා. ඒ කියම බලනකොට අනිත් ඔක්කොමල කතා කර කර ඉන්නවා. හයියෙන් දොරවල් වහනවා. ඉඳ ගන්නකොට බත බත ගන්නවා. ඒක නිසා අනුන් ගැන විවේචන කවදාකවත් නැතරම් වැටියෙනවා. ඊට පස්සේ ඉඳගෙන කල්පනා කරනවා මේක හරියටම රිට්‍රීට් එකක් ඕගනයිස් කරන්න බැරිද? එක්කෙනෙක්වත් වචනයක් කතා කරන්නේ ඔක්කොම සර්විස් එකක් ගෙනලා සල්ලි දීලා අපි කෙලින්ම මෙච්චර සල්ලි ගන්න දීලා කරන්න බැරි කියලා හරියට අකුරට නීතියට වැඩ කරන්න බැරිද කියලා මෙන්න මේ සංකල්පනා හතර නුරුස්නා ගතිය, ස්වං විවේචනය, අනුන්ගේ දොස් දැකීම සහ සියල්ල අකුරට සිටවිය යුතුයි කියන මේ සංකල්පනා හතර මේ යෝගාවචරයට කිඹුලා කනවා වගේ නෙමෙයි කොහිලකට වැරෙනවා වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ தත්වෙට උත්තරයක් වශයෙන් කාමභෝගී කෙනකින් ඇහුවොත් එම හරි වැඩක් නෙවුනේ මං කැලේට කියලා භාවනා කරනකොට මට ඉස්සරන් තිබුණේ කාමේ දැන් එන්න එන්න පුදුමාකාර දෙතරහ යන පටන් අරගත්තේ නේ කිව්වොත් ඒ මිනිස්සු ඕන තරම් කියනක තමයි භාවනා කරලා පිස්සු හැදෙනවා කියන්නේ. විපාව කරන්න යන්නේ. දැන් කරන්න බෑ. මේ කාලේ මේ නිවන් දකින්න කාලයක් නෙවෙයි. අපිව පුරුදු විදිහට කරගෙන යන් කියලා. ඒ මොකද මේ ලෝකේ තියෙන හැම මානසික රෝගයක්ම පිස්සුවක්ම ද්වේෂය පදනම් කරලා ඉන්නේ. බටේට මානසික විද්‍යාව හොඳටම දන්න දෙයක් තමයි මේ මානසික රෝග සියල්ලම ද්වේෂ පදනමේ තියෙන්නේ. ඒක නිසා කාම ලෝකේ ඉන්නකොට ඇති වෙන්න කාමභෝගී ගත කරන මනුස්සයාට පිස්සු කෙලකෙල ඉන්න වෙලාවක් නැහැ. කාමභෝගින් ඈත් වෙලා සිල්වන්ත වෙන්න ගිය ගමන් පුදුමාකාර විදිහට මේ ඇති වෙන යවිස්සන ගතිය මේ ඇති වෙන කෝපේ හරියට කියනවනම් අපි සිංහල වෙදකමකට ගිහිල්ලා වෙද මහත්තයන්ගෙන් බෙහෙට්ටියක් අහපුවම පළවෙනි බෙහෙත් පන්තියෙන් ලෙඩේ ඇවිස්සෙනවා. ඒක ඒක සිංහල වෙදකමේ ඇහැටි. ඉතින් කවුරු හරි කිව්වොත් එimhe අපෝ ඒ වේද ආරේ නැහැ. තිබුණත් වැඩිය ලෙඩ වැඩුණා. වෙන වෙදෙක් ගාවට ගියොත් ඌත් දෙනවා ඒ බෙහෙතම. ඒකට අර්ථත්තිය විසිනවා. එන්නේ එන්නේ එන්නේ වෙදා මාරු කරගෙනවා. බෙහෙත් මාරු කරගෙනවා. ලෙඩා පෙලෙනවා. මිස ඒ ලෙඩා දැනගන්න ඕනේ මේ බෙහෙත හරි නිසායි වේදා හරි නිසායි ලෙඩේ අහුවෙච්ච නිසායි නැත්නම් අල්ලගන්න මේ වැඩේ කරන්නේ. ඒක නිසා ඒ සංසාර බන්ධනයේ වශයෙන් දුක ඇතිවීමට එකම හේතුව බුදුචාන් වහන්සේ තණ්හාව කියලා පෙන්වුවාට යෝගාවචරයෙන් යවන කියන්නේ තණ්හාව කියලා නෙවෙයි තද වෙන එක, ද්වේෂය. ඇයි යෝග තණ්හා නැත්තේ මේ ද්වාදසාකාරී දන්දසකර කිසිම තැනක ද්වේෂය සඳහන් නැහැ. ඒක තණ්හා වශයෙන් විතරයි පෙන්වන්නේ. නමුත් තණ්හාව ගැන කතා කරනකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් සඳහන් වෙනවා. ඒක අපි ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. තමන්ගේ ඉඳුරම් පෙනවීමට තියාසාව කාම තණ්හාව කියනවා. කැඩමකි. අපේ කියනකොට භව තණ්හාව. මගේ ආසානේ මගේ බබාගේ, මගේ අම්මගේ, මගේ තාත්තගේ අපේ ඒ නැත්නම් මේ මොහොත විතර නෙවෙයි ඊයට හෙරයි දෙකටම. නැත්නම් මෙතන විතරක් නෙවෙයි ගෙදර ගියාමත් මේ ආසාව ලබා ගන්න බැද්ද කියලා ඒ මම දැන් මෙතන කියන ලබන කාම ආසාවක් වෙනවා නම් ඒකට කාම තණ්හාව කියනවා. ඒ මෙතන නෙවෙයි හැමතැනම දැන් නෙවෙයි හැමදාම මට නෙවෙයි අපේ ඔක්කොටම ඕන කියනොට භව තණ්හාව වෙනවා. නමුත් හොඳටම සත්‍ය කාරණාවක් තමයි අමාරුවෙන් නමුත් කාම තණ්හාව යම් ප්‍රමාණයකට තන වඩා ගන්න පුළුවන් වුණාට හැමදාම හැමතැනම අපේ පවුලේ අපේ කට්ටිය ඔක්කොටම කවදාකවත් හම්බ වෙන්නේ ඒක කවදාකවත් මේ මිනිස්සුෙකුට තියා මිනිස්සු තමන්ගේ ටිකව සම්පූර්ණ කරන මැරිච් එකෙක් මුළු මානව සංහතියම නැහැ. ඒ මදිවට අපි කරලා තියෙන්නේ අපේ කමක් ඇති කරගෙන අර කාම තණ්හාව ඉතුරුලා පැතිරලා භව තණ්හාව බාටපත් වෙනවා. ඒක අසාර්ථක වෙන්න වෙන්න වෙන්න ඒකට එන द्वේෂයට විභව තණ්හාව කියලා කියනවා. ඒක නිසා භව තණ්හාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ හේවණල්ලක් හැදෙනවා විභව තණ්හාව කියලා. ඒක නිසා මේ මනසට උන්නාමලා පේන්නේ. එකෙක් මරන්න බලුවා නැත්නම් සීදී නසා ගන්න පුළුවන්. ඒ නිසා කාමයේම හේවණල්ල තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒ නිසා ද්වේෂ කියන චෛතසිකේ ආපු ගමන් හරියට මේ වංචනිකයි. ඒ නිසා මේ මානසික රෝග අල්ලන්න අමාරුයි. කොහෙන් හරි එළියට මතු කරනවා කොතනින් හරි යටපවෙච්චාම කොහෙන් හරි එළියට මතු කරනවා මේ භවයේ බැන්නම් ඊගාවාත්මයට හරි ගෙනියනවා ඒ නිසා මේ කාමය ගැන ඉගෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ කාමය කියන දිදුලන පැත්තේ හේවණල්ලට තමයි ද්වේෂය කියලා සඳහන් කරන්නේ. ඉතින් අපි කාමයට ද්වේෂයට දෙකටම කෙලෙස් වශයෙන් සලකලා දුරුවන් කරන්න ගියොත් කවදාකවත් ඒ පුද්ගලයාට සදාචාර මට්ටමින් එහාට නැත්නම් වීතික මට්ටමින් ඇතුළට තියෙන කාමය ගැන ඉගෙන ගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ගැඹුරෙන් මේ පාදානයට හේතු වෙන කාමයේ ගැන අවබෝධ කරන්න වෙනවනම් ඒ පුද්ගලයාට ඒක සාර්ථක වෙන්න වෙනවාමයි කියලා සාතිකයක් නැහැ. සාතික සාර්ථක වීම සඳහා උපමානයක් තියෙන්නේ මම දැන් මෙතන කියන මට්ටමේ පමණයි. මොන්නම විදියකින්වත් ඒ සටන දෙන්නෙක් එකතු වෙලා කරන්න බෑ. ඊයදා මතක කරගත්තු විදිහට වතුරට බහැලා ගැඹුරු වතුරක දියසුලියක දෙන්නේ කරටක් දාගෙන පීනන්න බෑ. ඒ නිසා භාවනා කරන වෙලාවට කාමය ගැන හදාරන්න නම් මම කියන උපමානයට එන්න ඕනේ. ඒ වගේම තමයි ඔය අපි මොන જાතියෙන් කාමයේ කියන එක ජාලාවක් විදිහට හිතාගත්තත් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියනකොට ඒ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මොහොතේ පමණයි. ඒකේ සරුවචනාංශයර සංකප්ප රාග පුරුෂස කාමෝ කියනකොට හම්බෙන අතිරේක සුවිශේෂී ලාභයක් ඔය කාමයේ බොහෝම ජාලාවක ස්වරූපයෙන් වැඩ කරාට ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ පමණයි ඒ නිසා කරනවා නම් දැන් නැත්නම් කවදාවත් නැහැ. ඒ වගේම තමයි මෙතනමයි චිත්තක්ෂණයේ මේ චිත්තක්ෂණයමයි තියෙන නිසා වෙන චිත්තක්ෂණ වලත් නැහැ. නිසා කවදා හෝ කාමයේ පිළිබඳව ගැඹුරු හැදෑරීමක් කරන්න නම් අපේ හිත එහෙම නැත්නම් විඥාන ස්රෝතය මම දැන් මෙතන කියන මාධ්‍යයට ගන්න ඕනේ. ඉතින් ඒක හරි අමාරුයි. මොකද කාමේමයි ඒකට අමාරු හේතුව කාමේ නිතරම එහාට මෙහාට පන්නනවා වර්තමාන මොහොත පන්නනවා වර්තමාන වර්තමාන තන පන්නනවා තමන් පන්නනවා පන්නලා අපි කියන එක හිතා ගන්නවා මම කියන එකට වැඩි ඒ මම දැක්කා ඒ කීපාර මේ ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ පන්තලක් ගහලා තියෙන පෝස්ටරයක් මම ඒ කොපියක් අරන් ගිහිල්ලා මයි ළඟත් ගහගෙන ඉන්නවා. ලෝකේ තියෙන කැතම වචන තමයි මම හොඳම වචන තමයි අපි කියලා. කාමයේ ගැන බලනකොට ඔය අපි කියන්න ගිහිල්ලා තමයි අනාගෙන තියෙන්නේ. අපි වෙනුවෙන් අපි කියලා අපි විසා Tamanටවත් කරගන්න බැරි වැඩ විශාල වශයෙන් කරන්න හදනවා. මඩ කොටි අඩිය තිබ්බා වගේ තියෙන තියෙනක වරදිනවා. Tamanට Tamanවත් පිහිටක් නැති කල අත්තායි අත්තනෝ නායකෝ නාතෝ අත්තායි අත්තතෝ නත්ති තමන්න තමන්නත් නැති කල මොන දරුවෝද මොන වස්තුවද කියලා බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා. ඒ නිසා අඩුම ගානේ යෝගාවචර මට්ටමේදී අපිට සිද්ධ වෙනවා ඒව තිබිච්චාවයි ඒ දරුවෝ තිබිච්චායි වස්තුවක් තිබිච්චාවයි නමුත් මේ කාමයේ පිළිබඳව තණ්හා පිළිබඳ ඉගෙන ගන්න පාඩමේ යම්ම වෙනසක් සිදු වෙනවා සිදු වෙන්නේ මම දැන් මෙතන කියන තැන විතරයි ඉතින් ඒකට අර මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී බොහෝම ලස්සන සරුවචනාංශය විස්තර කරලා දෙනවා. මේ මාළුක්‍ය පුත්‍ර කියලා වයසට ගිහිල්ලා පැවිදිච්ච හාමුදුර කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කතා කරලා අහනවා මේ අවසරයි ස්වාමීන් වහන්සේ මම විවේකීව පැත්තකටලා භාවනා කරන්න යන්නේ. මට කරුණා කළා කමටහනක් දෙන්නයි කියලා. පුත්‍රයන්සේ දොස් කියනවා මේ නාකියම මේ කොච්චර කමටහන් ඉල්ලුවයි මං ඉච්චර දීපුවා මදිද? උඹට ওই විදිහ නම් මේ ඊලන්දාරි කෙනෙක් පැවිදිලා කොච්චර ඉල්ලයිද මගේ? මම කොච්චර කියලා දීලා තියෙනවද තවත් මොනවද දාන්නේ කියලා වගේ මේ මානුක පුදුසාංශට ඉල්ලපු ගමන් දෙන්නේ නැහැ කමටහන. ඊට පස්සේ මානුක පුදුසාංශගේ හරස් ප්‍රශ්නයක් අහනවා. "යේකේච චක්කුඤ්ඤය රූප අදිත්තා අදිත්ත පුබ්බාන පස්සතින පස්සේ යන්ති අතිතේ මානුක්‍ය පුත්‍ය පේමංවා ජාත්න පේපංවා රාගංවා." මානක පුත්තේ යම් කිසි රූපයක් තියෙනවා ඇහැට දකින්න ඕනේ රූපයක් නැත්නම් ඇහැට ගැටෙන ಜಾති රූපයක් ඔබ කවදාවත් දැකලා නැහැ. ඔබ කවදා මේ දැනට බලමිනුත් නැහැ. දැනට දකින්න හම්බෙලත් නැහැ. ඉස්සරහට දකින්න වෙන්නේත් නැහැ. අන්න ඒ රූපයෙන් ඔබට කවදාත් ඡන්දයක් රාගයක් ප්‍රේමයක් පහළ වෙයිද කියලා. අංගිති ලෝකේ ගොඩාක් අපි ඉන්නේ බොහොම පටු මේල් ගේම් ගේම් ඇඩියෝ වගේ ලිම් ඇඩියෝ වගේ සීම ප්‍රදේශයක් අපි දැකලා තියෙන්නේ. දැකමු නැති ගොඩාක් වර්ණ රූප තියෙනවනේ. නැත්නම් චක්කු විඤ්ඤේ රූප ඒ දැකපොත් නැති දකින්නෙත් නැති බලන්නෙත් නැති බලන්න වෙන්නෙත් නැති යම් රූපයක් තියෙනවා නම් ඒකෙන් ඡන්දයක් ප්‍රේමයක් රාගයක් පහළ වෙයිද කියලා නෑ කියනවා ඊට පස්සේ අහනවා යම් සෝත විඤ්ඤය සද්දයක් තියෙනවා අහන්න වෙලත් නෑ අහලත් නෑ දැන් ඇහෙන්නෙත් නෑ ඉස්සරහට ඇහෙන්නෙත් නැත්තම් එහෙම දෙයකින් රාගයක් ප්‍රේමයක් ද්වේෂයක් කෙලෙසක් පහළ වෙනවා ගන්ධ රස පහස පහම ඇහුවට පස්සේ ඒකෙන් නොකියන පැත්තෙන් කියවෙනවා උඹට යම්ම හේතුවකින් රාගයක් ඡන්දයක් ප්‍රේමණයක් පහන්න නම් මේ දැන් බලමින් ඉන්න එකෙන් විතරයි සිද්ධ වෙන්නේ. දැන් අහමින් ඉන්න එකෙන් විතරයි සිද්ධ වෙනවන සිද්ධ වෙන්නේ. දැන් ගඳ බලමින් දැන් රස බලමින් දැන් පහස ලැබෙමින් ඉන්න එකෙන් විතරයි සිද්ධ වෙන්නේ. ඒ සම්බට ගැලවෙන්න ඕනේ නම් අතීත රූප භාවනා කළ වැඩක් නැහැ. නොදකපු රූප භාවනා කළ වැඩක් නැහැ. දකින්න වෙන්නේ නැති රූප ගැන භාවනා කළ වැඩක් නැහැ. කරනවා කරන තියෙන දැන්. ඉතින් ඒ නිසා මේ කාරණාව රාගය කියන එක මහා බූවල්ලෙක් විදියට මහා ජාලයක් විදියට මේක තේරුම් ගත්තට මේ රාගයට Tamanට කොනහන්න පුළුවන් වෙන්නේ රාගයට Tamanට නපුරුකම් කරන්න පුළුවන් ඉන්නේ වර්තමාන මොහොතේ පමණයි. නැත්නම් වර්තමාන මොහොතේ පැමිණිච්ච රාගය පමණයි කියලා තේරුම් ගත්තාම අපිට මේ මුළු ලෝකේ තියෙන තරක් රාග වස්තුන් වලට භාවනා කරන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිකන් හුදු බහුසුත භාවයෙන්ම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඩෙන්ගිත්තක් අපි ගියොත් අපේ පංචවෝකාර භවයේ අපිට මේ වෙලාවේ ඇස් ඇරියොත් රූප පේනවා. කනට මේ කතා කරන බණ හරි සද්ද හරි ඇහෙනවා. ගන්ධ, රස, පහස ඉඳගෙන ඉන්න එකේ පහස හරි ලැබෙනවා. යම් යම් ගන්ධ රස මොනවාරි තියෙනවයි කියලා හිතුවොත් මේ වෙලාවේ ඉඳුරම් පහම තියෙන පින්වන්ත ජීවිතයක් නම් අභව්‍ය නොවන ජීවිතයක් නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පහමක් තියෙනවා නම් දීයති චිත්තක්ෂණයක ඔය පහම විඳින්න බෑ කියන එක තේරුම් ගත්ත දවසක එහෙම නැත්නම් කිව්වොත් එහෙම අපි රූපයක් බලන්න පූර්ණ හිතේ දිච්ච වෙලාව අපිට සද්ද අහන්න බෑ, ගඳ බලන්න බෑ, රස බලන්න බෑ, පහසක් ලබන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ උනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මාළගවතුම රූපයක් බලමින් ඉන්න වෙලාවේ සද්දයක් නිසා මට රාගයක් උපදීද ගඳක් නිසා රාගයක් උපදීද පහසක් නිසා රාගයක් උපදීද රසක් නිසා පහසක් රාගයක් උපදීද ප්‍රේමයක් උපදීද ඡන්දයක් උපදීද උපදින්නේ නැහැ ඔබට උපදිනුනේ උපදින්නේ මේ වෙලාවේ බලමින් ඉන්න රූපෙන් පපනයි. ඉතින් ඒතකොට කියන්න පුළුවන් රූපයක් බලමින් ඉන්න වෙලාවේ රූපය ප්‍රිය උපදෝන අමනාප උපදෝන මනාවමනාව රූපයක් කියලා අපි දන්නවයි කියලා හිතමු. නැත්නම් දන්නේ නැහැ කියලා හිතමු. නමුත් ඒ වෙලාවේදී ඇහැ රා කෙලස් ගලමින් තිබුණාට ආශ්‍රව වගේ මෝදුවමින් කෙලස් තිබුණාට ඒ වෙලාවේදී Tamanට සතුටට කාරණා තියෙන වෙලාව කන නිවන් දැකලා නේ. ඒ වෙලාවේ නාසයත් දිවත් දැකලා නේ. දිවත් නිවන් දැකලා කයත් නිවන් දැකලා. දැන් කෙලෙස් වැගිරෙන්නේ මේ ආපතගත වෙලා තියෙන ඇහැටයි රූපෙටයි. ඒක දන්නවනම් ඒකෙත් තියෙන මනාපේ බවක් දන්නවනම් මේකෙන් අපි මේ රාගය පිළිබඳ කවදාකවත් නැති අත්‍යන්ත දැනුමක් ලබා ගන්නවා. ඒල ඇත්තට මනාපයක් පහළ වෙලා. අපි දන්නවා මනාපය පහළ වෙන්නේ රූපෙන් බව. අපි දන්නවා මේ මනාපය පහළුනේ ඇහි බව. අපි දන්නවා ඒලාවේ විඥානයේ චක්කු විඥානයක් බව. මේ තරම් දැනුමක් තියෙනනම් ඔయిత එහා යන්න තැනක් නැහැ බව ධර්මයේ. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ රූප බලනකොට කටත් අරගෙන බලන්න. මේ කටෙමුත් ගණ්ඩා දෙනවා. ඒසු කොච්චර මුලාවක් පාන සතියක් නැහැ. මේ කටේ ඇරගෙන හිට කටට වර්ණ රූප වටනට අල්ලන්න බැරි බව හොඳටම දන්නේ නැ ලස්සන දෙයක් බලනකොට නිකම්ම තල්ලපත් වෙනවා. ඒ ධර්මතම දාස භාවයක් තියෙන කාමයට ඒ ධර්මතම කාමේ ආවට පස්සේ අපි හැඟුම් උදාහරිනවා. ඒකට කියනවා පමා වෙනවයි කියලා. ඉතින් මේ පමා වෙච්ච එක හිතන්නේ ඒ චිත්‍රපටිය බලමින් ඉන්නකොට මට ඇහෙමුත් ආශාව උපදිනවා කාණේ මොත් උපදිනවා නාසය මොත් උපදිනවා දිවේ මොත් උපදිනවා ඉඳගෙන ඉන්නේ උපදිනවා ඉඳලා පස්තනකි කෙලස් ගන්නවා ඉතින් කොහොමද මන් තනි මිනිහා මේ පහම නැතර කරන්න කියලා ඉතලා හරි විදිහට කල්පනා කරලා බය වෙන්න ඉඩ තියෙනවා නමුත් බුද්ධ ජනන්සේ හරියට ඒෂනේ සලකාව කියලා කියන්නේ පොයින්ටර් එකක් තියෙනේ පොයින්ටර් කරගෙන ලස්සනට කකපු සතෙක් කෑල්ලක් ගුරුවරයා අයින් කැලි අයින් කළ මෙන්න මේකට යක්මාව කියන්නේ කිව්වාගේ හරියට පෙන්නනවා වගේ පෙන්නනවා රාගයක් උපදින වෙලාවක ප්‍රේමයක් උපදින වෙලාවක තණ්හාවක් උපදින වෙලාවක ඒ උපදින තැන දන්නවනම් ඒ තරම් අප්‍රමාදී නම් ඒ තරම් සතිමත් නම් මොන සන්නාව ප්‍රමාණ කරන්න පුළුවන් තණ්හාව කොටු කරන්න පුළුවන් තණ්හාව වශී කරන්න පුළුවන් තණ්හාව දැපිට දමා ගන්න පුළුවන් ඔබ දන්නා මට ඇතුළේ තියෙන මනාපයක් නැත්නම් අමනාපයක් ඒක ඇහෙන් දාවේ රූපෙන් දාවේ කනෙන් දාවේ සද්දෙන් දාවේ කියලා. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ වගේ මතුවෙන මතුවෙන ඡන්ද, ප්‍රේම, රාග, තණ්හා හරියටම ටෝච් එක මොනකට ගහලා ඇල්ලුවා වගේ අල්ලන්න පුළුවන් නම් ඒ මිනිස්යාට ඒ කරන ප්‍රයත්නය හරහා සුත්තමේ වශයෙන්ම ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මගේ ඒ වෙලාවේ රාගය පුතුනේ චක්කු විඤ්ඤාය රූපයකින් ඇහෙනම් මම ඒකව දන්නවනම් බුදුහාමර අපිට සහතිකයක් දෙනවා මීට ඉස්සලා තිබුණ කෙලෙස් වලින් ඔකට බලපෑමක් නැහැ. ඉස්සරහට වෙන්න තියෙන එක බලපෑමකුත් නැහැ. වෙන තැනක තියෙන රූප වලින් බලපෑමකුත් නැහැ. ওই ආපాతගත වෙච්ච රූපෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඔබ දන්න නිසා මට සහතිකයක් ලැබෙන වෙලාවේ කණෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කෙලෙස් නැහැ. එතකොට අර ඉතුරු ඉපදිච්ච කෙලෙස් ප්‍රමාණය හරියටම කොටු කරලා සීමා කරගත්ත නිසා සතියට මේක බිම දාගෙන අපාගෙන පෙරලගෙන කන්න බලුවා. එහෙම නැතුව සත්‍ය ඇඹිටිල්ලෙක් වෙලා රාගේ විශාල වුණොත් කදාකවත් ඒ තතිමත් හිතේ අදිෂ්ඨාන ශක්තියක් වැඩෙන්නේ ඒක නිසා ඒ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට ඒ දීප උපදේශපත්‍රයේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියාපු දේ හරිනම් මට මෙහෙමයි වැටෙන්නේ වැටෙන්නේ රූපන් දිස්වා සතිය මුට්ටා පිය නිමිත්තන් මනසිකරෝති රූපයක් දැකලා අසතියෙන් මුට්ට සතියෙන් ඒ රූපය අබිරමණය කරනවා පිය නිමිත්තන් මනසිකරතේ අනේකා රූප සම්භවා ඒ මනුස්සයා ඊට පස්සේ විවිධාකාරයකින් හීන ලෝකයක් පවාගෙන උතුම් වින්දන විඳින්න පටන් අරගත්තට පස්සේ ඒ මනසයා අප්‍රමාණ කෙලෙස් රාගයක් ඇති කරනවා එන්න එන්න එන්න නිවනින් ඈත් ඒ වෙනුවට මේ මනසයා එළඹ සිටි සිහියෙන් ඒ තමම දැන් රූපයක් දකිනවා කියන එක දන්නවනම් ඒ මනසයා ඒකෙන් වේදනාවකුත් විඳිනවා වෙන්න පුළුවන් මනාපමනාප ඒත් ඒ මනසයා ඒක කොටු කරගත්ත නිසා මම විඳින්නේ මනාපයක් එහෙන් ආපු එකක් බව සතියට යට කරගත්ත නිසා කෙලස් නිසින්ින්ද වැඩෙන්නේ නැහැ ඒ මනසගේ හිත කෙලසෙන්නේ නැහැ ඒ නිසා නිවනට ලං වෙනවා ඒක නිසා දෙන්නේ එකම රූපයක් දිහා බලනකොට කෙනෙක් කියන්න පුළුවන් මේ රූපේ නිසා මම කෙලසුණයි කියලා අනිත් කෙනා කියන්න පුළුවන් මේ රූපේ නිසා මම ප්‍රතිපත්තන භාවනා කරලා පින් කරගත්තයි කියලා රූපේ නෙවෙයි කෙලස් තියෙන්නේ ඒ පුද්ගලයාගේ සංකල්පවල ඒ නිසා ඒ බව Tamanne තේරුම් අරගන්න යම් කිසි කෙනෙක් ප්‍රයත්න කළොත් ඒ ප්‍රයත්නයේ තියෙන ප්‍රධාන බාධාවක් වෙන්න පුළුවන් මේක අනුන්ට කියන්න යන එක. කදාක කවුරු පිළිගන්න ලෑස්ති නැහැ. ඔක්කොමලා හිතන්නේ අපිට මේ අපි මේ රාග උනේ පරිසරයේ රාගවන්ත නිසා. අපිට මේ තරහ ආවේ අල්ලපු ගෙදර මිනිස්සයා හින්දා. අපිට මේ තරහ ආවේ ආණ්ඩුව හොඳ නැති නිසා. අපිට මේ තරහාවේ වැස්ස වැහපු නිසා. අපි নানা ප්‍රකාර හේතු හොයනවා තන්නේ කර ආත්මවාදයකට රිංගලා නමුත් කවදාකවත් පෙළඹෙන්නේ නැහැ දැනගන්නේ නැහැ ඒ කුපිත වෙන කුප්ප හිතකට මොකක් හම්ුණත් රාගය රාග රක්ත හිතට මොන දේ දැක්කත් රාගය ඇති කරනවා ඒක නිසා එවැනි තෘෂ්ණා පිළිබඳ අභ්‍යන්තරකරණයක් නැත්නම් සතියට මේක අල්ලන්න පුළුවන්. ඒකේ කෙලෙස් නැතිකමක් නෙවෙයි තියෙන්නේ. තියෙන කෙලෙස් ප්‍රමාණය ප්‍රමාණ කිරීමක් විතර තියෙන්නේ. ඒ සඳහා මේ වගේ අසුවිරෝ ඥාන අවශ්‍යයි. එළඹ සිට සිහියක් අවශ්‍යයි. ආන්නේ විදියට ඒ තෘෂ්ණාව හදාරලා තෘෂ්ණාව හටගන්නේ මෙහෙමයි. ඒකේ විම නානා ප්‍රකාර රූප මෙහෙමයි. ඒකේ විපාක මෙහෙමයි. ඒ විපාක නිරෝධනය නිරෝධනය කරන්න මෙහෙමයි නිරෝධය කරන ප්‍රතිපදාව මෙහෙමයි කියලා දැනගන්න නම් ඒ පුද්ගලයාට තේරෙයි අනිවාර්යයෙන්ම රාගය අවශ්‍යයි මේ පරිශ්‍රණයට. රාග නැත්නම්ක පරිශ්‍රණය කරන්න බෑ. ඒකයි අපි මේ මනුස්ස ලෝකෙට ආවේ. මේකට කියන්නේ මඟුල් සක්වල කියලා. මේ මනුස්ස ලෝකෙට කියන්නේ මඟුල් සක්වල කියලා. තිරිසන් ලෝකේ උංගා දුක් බරිතයි. යක්ෂ ලෝකේ, പ്രേත ලෝකේ, මානුෂ ලෝකේ තිරිසන් ලෝකවල ස්පාසුවක් ගන්න වෙලාවක් නැහැ සතිය පිටවන්න. දිව්‍ය ලෝකේ සැප අධිකයි. කවදාවත් භාවනා කරන්න හිත දෙන්නේ මෙහෙන් කරලා ගියේ නැත්තම්. මෙතන තමයි ජය භූමිය. මේක තමයි මඟුල් සක්වල. ඉතින් මඟුල් සක්වල තියෙන මේ රාගය අපි පොහොරක් හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍යයක් බාටපත් කරගන්න දන්නේ නැත්නම් අපි රාගයේ එක වෛර කරලා රාගය දුරුවන් කරන්න උත්සාහ කරන්නේ ඒක හතුරෙක් විදිහට සලකනවා. නිසා කවදා ඒක පුළුවන් වෙයි යම් මට්ටමකට ඔය කාම මිත්‍යාචාරය නැති කරන්න ඒක ටිකක් උදව් වෙනවා. නමුත් කාම ඡන්දේ නැතිකරන්න ඒ තරම් ලේසි නෑ. අපිට සමහරට ඇත්තටම කාම ඡන්දේ නැති කරන්න පුළුවන් වෙයි බුද්ධානුස්සති භාවනාවේ. එහෙම නැත්නම් අපි කරන අසුභ භාවනා කරලා නැති කරන්න පුළුවන් වෙයි తాවකාලිකව. අපි ඒකට සමතෝපක්‍රම කියන එකත් පොඩි නෑ. ඒකත් බරපතලයි. ඒ වැඩේ. නමුත් ඒක වුණත් නැවත අපේ හිතේ ඒ අසුබ සංඥා නැති වෙච්ච ගමන් වතුරයට තිබ්බ බැලුම් වතුරට හිර කරන හිටපු රබර් බෝලයක් අත ඇත අරපු ගමන් පුග්ගාල එළියට එන්න වගේ අර කාමචන්දේ යට කරපු නෑ යට කරන හිටපු හිට පාරට උඩට ආවට පස්සේ තමන තරම් නොවන විදියට ඒක ඉහවහගෙන යනවා වැග්ගිරෙන මට්ටමට යනවා ඉතින් එතකොට විතික්‍රමණය වුණොත් සීල ජීවිතෙත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අර යටපත් කරන හිට ප්‍රමාණයට මේක ගොජ දාන්න පටන් ගන්නවා. ඒ නිසා කවදා හෝ ඒ කාමච්ඡන්දය අඩියට මත ගන්න නම් එහෙම නැත්නම් මුලින් උපුටා දමන්න නම් ਸਰවචන්නාංශේ සඳහන් කරන්නේ කායानुපස්සනාව වෙලාවේදී ඒක කරන්න බෑ. වේදනානුපස්සනාව කරනකොට කරන්නත් බෑ. චිත්තානුපස්සනාව කරනකොට කරන්නත් බෑ. අන්නේ මට්ටම් තුන පන්නලා සතිය වැඩුවට පස්සේ ඒ මට්ටම් තුන පන්නලා සමාධිය වඩා ගත්තට පස්සේ ඒ මට්ටම් තුන පන්නලා තපස ඇති කරගත්තට පස්සේ ධර්මානුපස්සනාවේදී නීවරණ පබ්බේදී සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා uppannam kama vitaggan sattibේ ajjattang kama kamachandang attimේ ajjattang kamachandෝති පජානාති. එතකොට කායනුපස්සනා පිළිබඳ හොඳ පරිචයක් ඇති. يعني හොඳට කායගත සතිය ඇති. වේදනාවල් පිළිබඳ දන්න හිතේ හොල්මන් දන්න කෙනාට වෙලාවක් හම්බ වෙනවා භවනා කරගෙන ඉන්නකොට අභ්‍යන්තරයේ දැම්මගේ කාමච්ඡන්දේ තියෙනවා දැම්මගේ කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්න. ඉතින් ඒ කාමච්ඡන්දේ දැන් තියෙනවයි කියලා දැන ගැනීම සීලක කැඩීමක්වත් සතිය කැඩීමක්වත් නොපනත්කමක්වත් නෙවෙයි කායනපසන වේදනපසන චිත්තනපසන වල කුළු ගැනීමක්. උදාහරණයක් වශයෙන් කියනකොට අපි ආනාපාන සතිය වගේ හොඳ භාවනාව කරගෙන යනකොට ලස්සන තමන් ප්‍රියමනාප සින්දුවක් ඇහෙනවා. ඒකට පේනවා මේක අර බල්ලෙක් අසුචි ටිකක් කන්න දුවන් හදනවා වගේ ලනුව කඩාගෙන අර ආනාපානේ කඩාගෙන මේ හිත යනවා අර සින්දුව අහන්න. ඒකට තමයි තේරෙනවා මගේ යුතුයකම නම් ආනාපානේ ඉන්නේ එකයි. නමුත් දැන් හිත යනවා හොඳටම ඒ සින්දුව රස විඳින්න. ඒකට තමයි තේරෙනවා මේ සින්දුවේ රසය ප්‍රේම නිසා, රාකාම නිසා ඇතිවෙච්ච දෙයක් කියලා තමයි හොඳටම දන්නවා. දැන් මට මනාපේ පහළ වෙලා තියෙනවා කියන්නේ. ඉතින් මනාපේ පහළ වෙලා තියෙනවා කියලා දැනගත්තට ඒකට තරහ වුණොත් භාවනාවක් වෙන්නේ නැහැ. සමහර තේරුම් ගන්න වෙනවා මේ හිත කොච්චර කෙරුවක්වත් හිතේ චිත්ත නියාමයේ කියලා එකක් තියෙනවා වදින ඔය පැත්තටම තමයි. මේ ලස්සන ආනාපානය දීලා තියදී කඩාගෙන අතෙන් යන්න හදනවා. ඒක දිහා දැකලා නොසලී ඉන්න පුළුවන් මනසකුත් මේක ඉක්මනට කඩලා ගෙනල්ලා ආය ආනාපාන තියෙන මනසකුයි ගත්තොත් ඒ ධම්මානුපස්සනාදී ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ උදාසීන අරමුණක් තියෙද්දී අර වගේ ප්‍රියදන කර අරමුණකට යන්න හදන වෙලාවේදී Tamanට ඒ අරමුණට මනාපය පහළලා තියෙන බව දැනගෙනත් මෝඩෙක් වගේ එක දිහා බලන් ඉන්න පුළුවන් නෑ නෑ වුණා වගේ ඉන්න පුළුවන් නම් ඒ තමයි ධම්මානුපස්සනාව කියන්නේ. එහෙම නැතුව ආරකට ගහලා කන්පල කනට ගහලා ආය ගෙනල්ලා ආනාපාන කියලා උලලා හිටපේ මේක කියලා කියන්නේ කියාට ඒක ධම්මානුපසනාවක් වෙන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම රාගය නෙවෙයි ද්වේෂය මතු කරලා. ඉතින් අපිට කාම මිත්‍යාචාරය වළක්වන වෙලාවේ ওই පාඩම ගන්න බෑ. කාම ඡන්දේ වළක්වන සමත පාඩමේදීත් ගන්න බෑ. විපස්සනා පාඩමේදී විතරක් පුළුවන්. ඊට පස්සේ ඒ පුද්ගලයාට පේනවා ඇතුළත තියෙන කාමේ වැඩි වෙනවා. අතිවිච කාමයේ වැඩි වෙන බව පේනවා. ඉතින් ඒ බව දැනගෙන චි මං වගේ කෙනෙකුට මේක ගැළපෙන්නේ නැහැ කියලා හිතන රක් කරගන්නවක්වත් වෙන මොනවත් නැතුව ඒක දිහා මේ චිත්ත න්‍යාම ධර්මයක් මේ වැඩ කරන්නේ මට විතරක් නෙවෙයි ඒක බුදුන්වත් මෙච්චරයි. අල්ලපු ගෙදර මනසරත් එච්චරයි. භාවනා නොකරන කෙනාට මේ චිත්ත න්‍යාම ධර්මයක් තියෙන්නේ මට බැරිද? ඒක හුදු නිරීක්ෂක මට්ටමින් මේක දිහා බලන්නේ. එතකොට මේ තියෙන කාමයේ දිගට පවතිද්දිත් මේ ආනාපානෙ පැත්තක තියෙනවා ඒක වෙන බලන්නෙත් නෑ අර කාම දනවන සද්දේ හෝ රූපේ ඇලී තිනකොට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් තරමට උපේක්ෂාවක් බලාගෙන තරමට නොසලින ගතියක් ඒක සරුවචාන්සේ සඳහන් කරන්නේ තතතාවේ කියලා ඒ තතතාවේ තමයි ඒ තපසේ අන්තිම එහෙම නැතුව මගේ හිත ඒ සූපෙට මෙතන අපි ගත්ත සද්දෙට ඇදෙනවා අයියෝ මට වෙච්ච දෙයක් අයියෝ මගේ හිත රාගෙට ගිහිල්ලා අයියෝ මගේ හිත සද්දෙට ගිහිල්ලායි කියලා දඟලන එකට බුදුහාම කියන්නේ ඒ ඇති වෙච්ච රාගය මම කියා ගැනීමක් කියලා. මම ආයනයක් කරනවා ඒකට කියනවා තම්මේතාවය කියලා. රාගයෙන් ඇති වෙච්ච රාගමය අදහස නිසා මවන්නේකට ඒක ගැළපෙන්නේ නැහැ කියලා ඒකට ද්වේෂ කරනවා. ඒකට වෙන්නේ යන රාගය අනුමත කිරීමක් වෙනවා. ඒ රාගය සාධාරණ කිරීමක් කරනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරන්නේ ඔබට ආනපානෙ තියෙන ආනපානෙ මධ්‍යස්ථ අරමුණක් ඒ තියෙද්දි හිත කඩාගෙන ඇබ්බැහියට චිත්ත නියාමයට සද්දයකට හෝ රූපයකට ගිහිල්ලා දැන් මේ රාගය ප්‍රේමය තණ්හාව ඇති වෙලා අන්නේ ඇති වෙච්ච තණ්හාවේ අන්නේ ඇති වෙච්ච මනාපේ අන්නේ වෙච්ච අමනාපේ එක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒක දිහා යම් ආකාරයක ප්‍රතිචාරය ප්‍රතික්‍රියාවක් නෙවෙයි ප්‍රතිචාරයක් දැක්වීම අර තතතාවයට පුරුදු කිරීම උපේක්ෂාට පුරුදු කිරීම එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාට පුරුදු වීම ඉතින් ඒ නිසා මේ ගිනිගෙන දැවෙන අවස්ථාවේදී ඒ රාගේ ප්‍රමාණය දැනගෙන ඒකත් එක්ක හැප්පෙන්න ගිය ගමන් අනුමත කිරීමක් වෙනවා. ප්‍රතික්‍රියා කරපු ගමන් ඒක අනුමත කිරීමක් වෙනවා. සාධාරණීකරණ කිරීමක් වෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ හිතට ඕන නම් ආනාපානෙ ඉන්න පුළුවන්කම තියෙද්දී ආ රාගෙට ගියා නැත්නම් සද්දෙට ගියා රාගයක් ඇති කෙරුවා කියලා. ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් Tamange හිතේ කොච්චර ආරස්සා වෙනවද කියනවනම් සතිය ආරක්ෂාවෙන් ඒ රාගය කියන වැස්සට ඒ ආවර්තනය කරපු වහලයට ඉන්න හිත තෙමෙන්නේ නැහැ. රාගය ඔය දෝරේ ගලනවා. ආශාව දෝරේ ගලනවා. තමයි පේනවා මේ තරම් භාවනා කරන කෙනෙකුටත් මේ රාගෙ මෙහෙම වැඩ කරනවා නම් සීලයක් නැති සමාධියක් නැති කෙනෙකුට මුළු ලෝකෙම දුවන්නේ රාගෙ දිගේ. මන්ට අද පේනවා මෙච්චර සිල් රැගෙන ඉඳද්දිත් මෙන්න බලන්න පිළියජ්ජාවක් නැතුව ඇවිලා මාවත් දපෙන දමා ගන්න හදනවයි කියලා සත්‍ය අරසාව දුන්නොත් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන්නේ යතාගාරං සුච්ඡන්නං රාගං සමති විච්ඡති. තමංගේ පුංචිගේ පුංචි අසපුව සතියෙන් අරස වෙලා තියෙනවනම් රාගේ තියෙන බව දන්නවා. නමුත් රාගෙට තමන් ආතුර කරගන්න බැරි වෙනවා. හැබැයි ඒකට රාගේ හරියට ප්‍රමාණ වෙනවා. මෙතනින් පටන් ගත්තා මෙච්චර තිබ්බා. එහෙම බලහන් ඉන්නකොට මේ රාගයේ තියෙන ලක්ෂණයක් තමයි ඒකේ උපාදයක් කියලා එකක් තියෙනවා. ඒකේ වෙනස් වෙමින් යන එහෙම නැත්නම් මනබන්ධනීය වෙනස් කිරීම වගේක් ඇති කියලා අන්තිමට ඒක නතර වෙනවා. ඉතින් යම් දවසක ඒ විදිහට රාගය ඇති වෙලා මන බඳලා ඒක සතියෙන් අල්ලගෙන ඉන්න රාගේ බැහැලා යනකොට පන්නංවා සන්තංවා අජත්තං නෑ ඇති වුණා වූ රාගයේ බැසගෙන යන හැටි කිසිම බෙහෙතකින් නෙවෙයි බලාන ඉන්නකොට ඒකෙම සංකත ලක්ෂණ යනුව බලාන ඉන්නකොට පේනවා මේකට හැප්පෙන්න ගියා නම් ප්‍රතිකර්ම කරන්න ගියා නම් මෙයා තව ඉන්නවා කරවන බලහිනකොට ආවා රංගනේ රැංගුවා එයා යනවා යන. එතකොට පේන්න පටන් ගන්නවා මේක රාගයේම හැටි, ద్వේෂයේ වගේම, මෝහයේ වගේම මේකට උපාදයක් පැනිනවා. ඒකේ රංගන වගේක් පේනවා. තිත සංයතත් පඤ්ඤායති. ඒ තිතිය කියන එකේ පෙරලියක් පෙන්වන්නේ. ඊට පස්සේ වයෝ පඤ්ඤාය. එතකොට තමයි පේන්න පටන් ගන්නවා දැන් හිතට ආයශරයක් අවශ්‍ය නම් ආනාපානෙ යන්න පුළුවන්. ඉතින් ආනාපානට එනකොට හිත රිදිලා නම් හිත හැප්පිලා තුවාල වෙලා නම් ආනාපානේ සාදරව පටන් ගන්න බැරි වෙනවා. නමුත් ඒ කාමයේ දිහා තණ්හාව දිහා දැකලා එයා විහිම්මතු වුණා මම කියාගත්තේ නැහැ. එයා රංගනයක් රැඟුවා මම අප්පුඩි ගැහුවේ නැහැ. එයා විහිම බහැලා ගියා මම නැවතත් ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ තියෙන ආනාපානෙත් කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවනම් ඉතින් ඒ යෝගාවචරයට අර රාගයෙන් කිසිම කෙනහිල්ලක් ආසාදනයක් කරලා නැහැ. මේ විදියටම ව්‍යාපාදේ ගැනත් බුදුහාමර සඳහන් කරනවා. තීන මිද්ද ගැන සඳහන් කරනවා. උද්දච්ච කුච්ච ගැන සඳහන් කරනවා. විචිකිච්ඡා ගැන සඳහන් කරනවා. එනිසා ඒ කවදා හෝ අපි මේ ගත්ත මාතෘකාවට අනුව කතා කරනවා නම් ඒ කාමයේ මේ වගේ ඇතිව වෙනස් වෙලා නැති වෙලා යන හැටි සතියෙන් යුක්තව ඊට විකල්ප වශයෙන් තියෙන ආනාපානේ පැත්තක තියේදී බලාගෙන ඉන්න පුළුවන් නෑ එක දවසක් එක චිත්තක්ෂණයක ඒ අර විතාල සංසාරේ පුරාවට මුළු විශ්වය පුරා විසිරලා තිබුණ මේ කාමදලයේ හිදුරක් දැක්ක වෙනවා පැලිරක් දැක්ක වෙනවා පැනලා යන ගල්ගේ බින්ගයක් හරගත්ත වෙනවා. ඊට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා මං එදා මොන පැත්ත බල්ලද වාරි උනේ කොහොමද රාගය ආවේ කොහොමද රංගනේ රැංගුවේ කොහොමද ගියේ මම කොහොමද බේරුනේ කියලා. ඒ තමන් එදා දක්කපු ආකල්ප ටිකම නැවත නැවතත් ක්‍රමසහවදි වශයෙන් යොදමින් ඒ වගේ එන රාග අවස්ථාවල් දෙකක් තුනක් හතරක් පහක් ආදී වශයෙන් අර පැලිර ලොකු වෙන ආකාරයට වැඩ කිරීමට කියනවා රාග නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එහෙම නැත්නම් තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. ඉස්සල්ලා මේක සාර්ථකව චිත්තක්ෂණයක් අත්විඳින්න ඕනේ. ඒක හම්බයක් වෙන්න පුළුවන්. නෑ ඊට පස්සේ ඒ අත්විඳපු චිත්තක්ෂණය ක්‍රමවේදයක් වශයෙන් අරගෙන තමා විසින්ම සංශ්ලේෂණය කරන ලද්ද දෙයක් විදිහට අරගෙන නැවත නැවත නැවත නැවත යොදනකොට අර දැකපු පැලිරම පුලුල් කිරීමේ වැඩ පිළිවෙල තමයි ඒ තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව, කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ නිසා බුදුජාන් වහන්සේ සඳහන් කරන්නේ නිරෝධය දකපු කෙනාටයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ප්‍රායෝගික වෙන්නේ. නිරෝධේ නොදක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඉවර වෙලා නිරෝධය දකින්නයි කියලා කියනවනම් කවදාකවත් වෙන්නේ නැහැ. අපි අධ්‍යාපන ක්‍රමේ තියෙන එක. ක්‍රමවේදී ඉවරච්චාම් ප්‍රතිඵල හම්බ වෙනවා කියලා. බුදුහාමුදුරගෙන ප්‍රතිඵල හම්බුණා දවස් තමයි ක්‍රමවේදී තේරෙන්නේ. කාට ඔක්කත් මේක හිතා ගන්න අමාරුයි. අපේ අධ්‍යාපනකම තියෙන්නේ මාර්ගය ඉවරුනාට පස්සේ ඵලය ලැබෙනවා කියලා. උදාහරණ කෙනා චිත්තක්ෂණ වශයෙන් ඵලය ලැබුපේ කරනාට තමයි මාර්ගය මොකද්ද කියලා අඩු ගානේ තාක්ෂණිකව වටහා ගන්නවත් පුළුවන්. බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක ඇත්ත. රහතන් වහන්සේලා කියලා තියෙන පොත්වල තියෙන නමුත් Tamanට විශ්වාසයක් එන්න ඕනේ එක චිත්තක්ෂණයක හරියි. ඒ රාගය ඇවිල්ලා ඒ රාගෙන් රත් නොවි තෙත් නොවි ආසව යන්න වෙන්නේ නැතුව ඒකේ තියෙන රංගන දිහා බලලා හිත සතියෙන් ආරක්ෂා කරපු දවසේ ඒ ක්‍රමය ඒ ඒ අධ්‍යක්ෂ චිත්තක්ෂණේ Taman හම්බෙච්චි ඒවට කියන්නේ මේ ප්‍රභව කියලා. ගුණයක් ආහන්‍ය ගුණේ නැවත නැවත ඇති කිරීමට ඒ පුද්ගලයා ගන්න ප්‍රයත්නෙට කියනවා ඒ ඒකට යන ප්‍රතිපදා මාර්ගය කියලා. ඉතින් ඒ නිසා කොයි වෙලාවෙ කොතනදී අපි මේ විදිහට රාගය කොටු කරයිද කියලා කියන්න බෑ. කොයි වෙලාවේදී කොතනදී අපි ද්වේෂය මේ වෙලාවේදී අස්පනා පිට අල්ලයිද කියලා කියන්න බෑ. නිදිමත අල්ලයිද කියලා කියන්න බෑ. පශ්චාත්තාප සහ අනාගත තිගැසීම් අල්ලයිද කියන්න බෑ. සැකේ අල්ලයිද කියන්න බෑ. ඒ නිසා දෝරෙන්න අරින්න ඕනේ. ওই රාගි වරෙන්, ද්වේෂේ වරෙන්, නිදිමත වරෙන්, සැකේ වරෙන් ඒ ඔක්කොම එනකොට තමන් ආයුධ කට්ටෙල්ල ලෑස්ති කරන බලහන් ඉන්න ඕනේ. කොයි වෙලාවක කොයි එක හරි කමන්නේ ඇස්පනා පිට ලේපිට අල්ල ගන්න පුළුවන් වුණොත් ඒකෙන් පේන සිනා මේ කෙලස් බලමුළු ඉතාම බලවත් හැම තැනම දල ගහගෙන හිටියට මේකේ යම් යම් පැලිරි තියෙනවා අන්නේ පැලිරක් කරා Tamanට රිංග ගන්න තියෙන අවස්ථාව යෝගාවචරයගේ තියෙන මේ අප්‍රමාදයේදී සූදානම් ශරීරයට විතරයි අහුවෙන්නේ නමුත් රාගය ඇවිල්ලා කියන්නේ මගේ මෙතන පැලිරක් තියෙනවා මෙතෙන්ද ගහපන් කියලා. එයා පෙන්වන්නේ නැහැ මේක ඝන බහලයි. ඔබට කොහෙන්වත් ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා. නමුත් හරියට දරේක් බලනකොට මරේ දන්නවනම් මරේට කුණ්‍ය තියලා ගහනකොට දරේ පැලෙනවා. ආහනේ වගේ ගහ ගහ ඉඳලා ඉඳලා ඉඳලා කොයි වෙලාවෙද අහම්බේ තමාට රාගය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ රාගය දුරුවන් කරලා නෙවෙයි රාගයට මුහුණ දීලා. ආන් එහෙම වෙච්ච දවසේ තමයි ඊට ඉස්සර තියෙන ස්පර්ශයත් වේදනාවත් ඊට පස්සේ තියෙන උපාදානයත් අතරමැද තණ්හාව ඇති වෙනව වෙනුවට ප්‍රඥාව ඇති කරන්න පුළුවන්. ඒක නිසා ඔය බුරුමේ මහසිසාරු ස්වාමීන් වහන්සේ ඉස්සර තියෙන භාවනා ක්‍රමය ඒ කියන්නේ මොහොත් භාවනා ක්‍රමය කියලා. ඒකේදී ස්වාමීන් වහන්සේ නැවත නැවතත් කියන්නේ මෝඩයාට වේදනාවක් පස්සේ තණ්හාව වෙනවා. භාවනාව කියන්නේ වේදනාපච්චය තණ්හා එන්න දෙන්නේ නැතුව වේදනාපච්චය පඤ්ඤා කරනවා. අනිත් දැනගන්න ඕනේ මට මේලා රාගය ආවේ ඇහිඳ කනින්ද නාසින්ද දිවෙන්ද ඒ රාගයේද ද්වේෂයේද මෝහයේද කියලා ඒක කොටු කරනවා. පුළුවන් තරම් කොටු කරන්න ඒ සතිය ඒසනේ සලකා කියලා බුදුන් වහන්සේ සඳහන් කරන්නේ පොයින්ටර් එකක් කරගන්න. පොයින්ට් එකක් කරන හරියට කොටු කරලා තිබ්බට පස්සේ රාගෙත් ද්වේෂයත් මෝහයත් ඔය ඔක්කොම කෙලෙස් වල තියෙන එකම ක්‍රමයයි එකක් අල්ලගත්ත පස්සේ අනිත් ඔක්කොම නැදයි. ඉතින් දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරන්න කැමති යම් කිසි කෙනෙක් මේ විදිහට මේ දොළසහකාර වෙච්ච පටිච්චසමුප්පාදේ මේ තණ්හාව දපෙන දමාගෙන තණ්හා පුරුකෙන් කඩන කට්ටට කියනවා සමතයානිකයෝ කියලා. එහෙම නැත්නම් මේ සද්ධානුසාරී කියලා. යම් කිසි මේ වගේම තව පුරුකක් තමයි අවිද්‍යාවෙන් කඩන එක. ඒක ප්‍රඥාධික චරිතවලින් කරන විපස්සනාවෙන් කරන. ඒ නිසා සමතයානික විපස්සනා යන්නේකන මිදුලසාකාර පුරුකේ තණ්හාව තියෙන තැන කඩලා දාන. එතකොට පුරුක කඩලා යනවා. විපස්සනා යන්නේක සමතේට යන කෙනා අවිද්‍යාවෙන් කඩන්නේ. කැඩුවට පස්සේ ඒත් මේක ගලවලා යනවා. ඒ නිසා ක්‍රම දෙකක් සඳහන් වෙලා තියෙනවා. නමුත් ත්‍රිපිටකය කියවලා බලනකොට මේ දෙකම සමාකාරව සරුවචනanse ඉදිරිපත් කරාට අටුවා යුගයේදී අර විපස් අවිද්‍යාවෙන් කඩන එකට මොකද්ද බීතියක් ඇති කරගෙන තියෙනවා. අටුවාව සම්පූර්ණයෙන්ම විස්තර කරන්නේ සූත්‍ර පිටකය වේදනාවෙන් කඩන තැන. ඒ නිසා මෑත කාලයේදී යම් යම් ගුරුවරු භාවනා කරලා ඒකත් ඇත්තටම ලොකු නැවත සොයා ගැනීමක් සරුවචනාංශයේ අවිද්‍යාවෙන් කඩන තැන් පවා තණ්හාවෙන් කන්න විදිහට අර්ථකථනය දෙන්න ගිහිල්ලා සෑහෙන පටලවිල්ලක් වෙලා තියෙනවා. දැන් ඒ නිසා අටුවාවෙන් පටන් ගන්න කියවන ඔක්කොටම තේරෙන තියෙන සමතයානික ක්‍රමේ විතරමයි. විපස්සනා ක්‍රමයක් තිබිච්ච බවක්වත් පේන්නේ නැහැ. ඒක මේ සූත්‍රවල දෝෂයක්වත්, දේශනා විලාසයේ දෝෂයක්වත් නෙවෙයි. මේක අර්ථකථනය දීමේදී අවිද්‍යාවට බය වෙලා ප්‍රඥාව උදේ දිනු කරගත්තේ නැති නිසා ඇති කරගත් එකක්. නමුත් හොඳට සූත්‍ර කියවනකොට තේරෙනවා සමාන පුරුක් දෙකක් තියෙනවා. දුර්ල ස්ථාන දෙකක් තියෙනවා. තෘෂ්ණාවෙන් කඩන්න පුළුවන්, අවිද්‍යාවෙන් කඩන්නත් පුළුවන්. තෘෂ්ණාවෙන් කන්න කටට කියනවා සමත යානික කියලා. අවිද්‍යාවෙන් කන්න කටට කියනවා විපස්සනා යානික කියලා. පඤ්ඤා විමුක්ත කියලා මේකට කියනවා චේතෝ විමුක්ත කියලා. ඒ නිසා අපිට කොතනින් ගැඩුවත් එකයි. බලලා මැට්ටෙන් හිටියත් එක අපිට මියවල්නවා. ඒ නිසා මෙතන ඉන්න කෙනා කොයි එක්කනා අවිද්‍යාවෙන් කඩයිද කොයි එක්කනා තෘෂ්ණාවෙන් කඩයිද කියන දන්නේ නමුත් අපි ගත්ත පුරුකාද තෘෂ්ණාව නිසායි මම මේක මතක් කරේ. නමුත් ඒ අවසාන අදහස් ටික ප්‍රකාශ කරේ පොත් කියවන කට්ටිය හුඟ දෙනෙක් මෙන්න මේ වගේ අදහසකට ඉඳිද තියෙනවා. නමුත් ඒක ධර්මීය තිබුණ අර ක්‍රම දෙකකින් දොරටු දෙකකින් යන්න පුළුවන් ගතිය එක දොරටුවට වැහිලා තියෙන්නේ පසු කාලින වෙච්ච අර්ථකතන දෝෂයක් මිසක් සර්වචනංශගේ දෝෂයක් නිසා නෙමෙයි ඒ නිසා දොරවල් දෙකම විවෘත කරගෙන යන එකටයි අපි ඇත්තටම තමන්ගේ භාවනාව නිවන විතරක් නෙවෙයි ඉස්සරහට එන ජනතාව වෙනුවෙන් හරි මේක විවෘත කරලා තියන්න ඕන නිසා දෙකම සුතමේ වශයෙන් පිළිගන්න දෙකම චින්තාමේ වශයෙන් පිළිගන්න හැබැයි තමන්ගේ භාවනාවේදී දුර්වලතනම් පාරලා පහර දෙන එකයි කරලා තියෙන්නේ අන්න එවැනි සටන් උපක්‍රමයක් පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශීල දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා